ශරීරය තුළ පිහිටා ඇති බවදමක් නොදන්නේය. අචේතනික වූ එනමත් පටවේදා පුනාන්තයන් සමනය පඨවි ධාතු හැර මාක්ෂියා කිසිත් නැත ඒ හොඳට බලන්න පඨවි ධාතු හැදමක් කියලා දෙයක් නැහැ පඨවි ධාතු හැර සත්‍ය වශයෙන් මාක්ෂියා දෙයක් නැත පඨවි ධාතුව පෙරස්මක් කියා දෙයක් නැත

සා වේදනාවද මේ සම්බන්ධයෙන් පහළ වූ පඨවි ධාතු කුත සම්පූර්ණෝ පස්මකන්දය දිනස්සන බැවින් මෙතරිනාමයට පරමසන බැවින් නිත්‍ය වූ ධර්මයක් විය නොහැක මස් වෙනස් වෙනවා නැති වෙනවා විරාපත් වෙනවා කෙත් වෙනවා පස්ස කුණේල පොළොවට පස් වෙලා නැති වීම යන. සමයක් පවත්වන්න මෙන්නත් එවන්තරයෙන් වෙනස් වේ වෙනස් වේ පවතින ධර්මයක්. නිරන්තරයෙන්ම දුක් ලබා දෙන දෙයින්ද මෙලස් දුකට හේතු වන දෙවින්ද සපක් දිය නොහැක මේ තුලින් එක්සාර දුක් පිළිබඳ වශයෙන් ගන්නා මේ පඨවි ධාතුව ධාතු වශයෙන් එකමයි වෙනසක් නැහැ. මේවත් යාවස්තුවේ ධාතු කොටස් හා බාහිර පඨවි ධාතු කොටස් සමානයි. බාහිර පඨවි ධාතුව මන මගේ නොවන්නාසේන කළ ඇත්තාවෝ පටවියාදී ධාතු කොටස් මම මගේ වන්නට හැකි කමක් නැත. එබැවින් එනම අනිත්‍යය දුක්ඛය අනාත්මය අත්‍යය සම්පූර්ණ වශයෙන් දෙයක් නොමැති බැවින් සෝමිය විශේෂ නොවි නිරුද්ධ වේගොත් ඇති බැවින් අනිත්‍යෝය දැන් කොහොමද මේ දක්වා ඇති සියලුම සිටි මොකක්වත් නැති බව කියනවා ඒවා නිරුද්ධ වේගොත් අනිත්‍යද දැන් එන නාමස්කන්ධය නිත්‍ය වේ නොහැක දක්වා ඇති වූ උමනාන සංකල්ලේ මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ නාමස්කන්ධයේ මෙලෙසින් නිරුද්ධ වී ගිය කල ඒ මමද ඒ මගේ බවද ඒ ආත්මයේ ස්වභාවයද නිරුද්ධ වී යන්නේය නාමස්කන්ධය අනිත්‍යය අනාත්මය සමයක් පාසා ඇතිවම නැතිවම යන්නා වූ මේ නාම රූප දෙක හැර මේ දනන සංසයයන් සිටින්නේද නාමයේ දසත්වයේ දසත් බලන තවත් කෙනෙක් ඒ තුළ සිටිනවද බලන්න පොද පෙරර එනක් ආස්නයක් මේ හිමිමාන වන්නේ නැත ඕබෝ දෙපලින් නම් රූප දැනෙන කරන්නේ උපස්කන්ධය දැන් යමක් කියපෑඳීම පඩේ ධාතු කියපෑඳීම වානිච්චේ දුකනාග වශයෙන් බලස සම්මස්තයෙන් සුබසිතී මේ ආදී සියලුම ධනනාමස්කන්ධය එන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මේ දෙක දෙක වරින් වර බලා ඒ දෙක දෙකකට සිටින නෑ කරන්නේ නිවන කෙරෙහි නොපවතින බැවින් අනිත්‍යයි. ඒ ශූන්‍යතාවය නැත්නම් අනිත්‍ය කියන දේම ඒ මම නම් මගේ නම් ඒ මගේ බවත් මගේ ආත්මය ස්වરૂපයක් නැති වෙන නිසා ඒ ශූන්‍යතාවය අනාත්මයි. මෙන්න මේ අවබෝධය තුළින්ම ඒ ශූන්‍යතාවයෙන් ඉඳගෙන මෙයක් අනිත්‍යයි, මෙයක් අනාත්මයි කියලා මෙහෙම කරන්නේ. නසෝනේ කායේද අනිත්‍යය අනාත්මය නසෝනේ කායේද අනිත්‍යය අනාත්මය නසෝනේ කායේද අනිත්‍යය අනාත්මය මේ නිදුන්දේ විය කලස් මනසියාමී සියාමනසේ කුමක් හේත වන්නේද? කුමක් හේත නොවන බව දැන ගන්න. මේ සිස්තරෝකේද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය සම්මතනය කියන්නේ මේකපත්ව මේ භවනා යොමුවන දේශනේ වුණාට පස්සේ තව තවත් සංගත ප්‍රදාන කරනවා. දැන් අපි ඊළඟ කොටස බලමු බලමු. නහරෝ නහර. නහර කියන්නේ හදවත තුළට ලේදිනියන ඒ වගේම හදවතින් ඈතට දිනියන දිනියන ලබන වෙලා ඒකී වෙන සුද්ධාසකස්සන බලපත් සදා සදාව ජනසා ශරීරයේ තුලා ඒ කොටස් ගන්න මේ සියලුම කොටස් ගන්න. පොත්පත් වල දැක්කන නාලි කියලා ආදී වශයෙන් කියන ભેද මේ කියත ගණන්ගන්නේ. ඒ ශරීරයේ තුලා මේ නාලි සැකෙන්නේ වෙනවා. එනහා දෝපටේ ධාතෝ මෙන්න කරේදී නහදනම් ඕ පතේ දා සුපසක් නැත මෙන්න කරේදී නහදනම් ඕ පතේ දා සුපසක් නැත මෙන්න කරේදී නහදනම් ඕ පතේ දා සුපසක් නැත මහා දවල්ලක මහා දොලේ කියන බවත් මහා දොලදන්නේය ඒ අපගේ සිත තුළ සම්පූර්ණා වූ අඥාවක් පමණයි මෙන්නවරගත පතරී දාපුයයි කියන බවද නහද දන්නේය ඒත සංඥාත්මා ශ්‍රේයත් සම්මෙනෝ නමහවත්මනමගේ වේතනා බවතිස්මහාරණදන්නේ ද අප මේ සිත තුළ පවසනා වූ සංකල්පනාවක් පමණ දිගී ජලය ගමන් කරන විට සමාතුල ජලය ගමන් කරන බව නදය මදන්නාසේ මෙලහාව තුල මේ ධාවනය සිදුවන බව නහද නදන්නේ පඨවි ධාතු කොටසකි. ඒ තුල ඇතිලේ ආපෝ ධාතු අනිසහාපෝ කොටසකි. මේ දෙක වෙන කරන්න බලන්න. නහර වෙනයි ඒ තුල තියෙන දේ වෙනයි. කුලනේ අයිනීගේ නම් නහර කුල සිස්සෝ පබ්බේකාසයන් නිස්සනීය නහර කුල සිස්සෝ ආකාසයන් නිස්සනීය නහර කුල සිස්සෝ ආකාසයන් නිස්සනීය හරියට දැක්වා නම් හොඳ සමාධියක් ඇති වෙනවා. මෙන්නහාද පතරේ උදහතුනා විසයක් නෙවිනා පත්‍ය වශයෙන් විද්‍යමාන ගණ දෙයක් නොවේ පතරේ ධාතුව හැර නාම කියා දෙයක් නැත ධාතුව නැතිනම් සියාදයක් නැත පඨවි ධාතුව නැතිනම් සියාදයක් නැත මහරත් නිබන්තරයෙන් වෙනස් වන බැවින්ද හැකියෙන් සිටියෙන් ආදියට බඳුන් වන බැවින්ද විපරිණාමයේ පතන බැවින්ද නිත්‍ය විය නැත වේදනා ඇති වෙන දෙවන මානසික දුක වුණ ගෙනදිය ඇති වෙන එන්න ආහාර සත්‍යක් කියන හැට මනනාමාද භාතු මාත්‍රයක් දෙවෙන සාකාහිද භාතුන සාසනදෙන දෙවෙන පියමනක එබැවින් මනහාද අනිත්‍යය දුක්ඛය අනාත්මය මහරත්න සත්‍යයේ වශයෙන් දෙයක් නොමැති දෙවන සෝන

ඒ තුළ ආත්මයක් කියාගන්නට දෙයක් නොමැති නිසා ඒකාන්තයෙන් අනිත්‍ය ධර්මයෝය අනාත්ම ධර්මයෝය සේතනී මුදුබ්බදී කිය බැන සෝමිය ධර්මයෝය සිතන වෙනකාන තුනක් එයත් අනිත්‍යය අසනාත්මය කියලා කලින් කියන කරන්නේ. අවබෝධයේ කොයිතරම් පුළුවන්ද කියලා කොයිතරම් ගැඹුරුද කියලා ඒ අවබෝධය ඇති වෙනාට නම් තේරෙන්නේ නැහැ. අනිත්‍යයක් මේවා හැඟීම් මාත්‍ර සංඥා මාත්‍ර පමණයි. මේ සෑම වාක්‍යයක් තුළින්ම පුදුම වූ ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. දැන් සරණබ්බුරසේක සමාධිමත් වී ඇති නිසා සමාධිය දිනුනා අධිෂ්ඨාන කරන අපගේ පළවන ධ්‍යාන සිත මාගේ පළවන ධ්‍යාන සිත බොහෝ වේලා පවතිව පවතිව පවතිනවා. සෑම කොටසක් තුළින්ම ධ්‍යාන ලබන්නට පුළුවන් මාර්ගඵල ලබන්නට පුළුවන්. අපි අත්හේ යටකොස්ස ගැන කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා තිබෙනවා අත්‍යත සංඥා විච්ඡේ බහිත බහලේ කතා මහත්ලා හොනති මහා සංස්කා මහණෙනි ඇත කියන සංඥාව දීම කියන තුලින් නැවත නැවත භාවිතා කිරීම තුළින් මහත්ඵලෝ මහා සංස්කාරයක් ලැබෙනවා අත්පත් ඵලයේ දක්වාම දීන මහත්ඵලයක් ලැබෙනවා මේ සංඥා නා සංඥා ඇතිව දක්වා දීන සමස්ත ඵලයක් ලැබෙනවා සදාකට පතහැනවත් සත්‍ය එකයි. අත්තේක වසනන කාවේ සත්‍යේ පතදී ධාතෝ අත්තේක වසනන කාවේ සත්‍යේ පතදී ධාතෝ සමාන යටකොටස් ගැන අවධානය යොමු කරේ කියලා. ශරීරේ ඇතනම් ඕපතේ ධාතු කොටසක් නැත අස්සේ පුරාසියක් නැත ඒ මත දක්ෂිනා නැති එතකොට ඇත දක්ෂිනා නැති මම දන්නේ මොනවද නම් ඒ මත කලවා උදසිරි පිටට ඇත ඒ මත සතිය ඇත ඇත වේද පිටකට වේ ඇත ඇත හඳුනාගත හැකි අසෝකද සේ ඉල ඇත ඇත අසම්පද උදබාවද ඇත ඇත ඇත කොටසේ ඇත ඇත අත්මලේ ඇඟි නිවල ඇත කටෝ ඇත නින්නේ ඇත කටෝ ඇත ඒ මත් කිස් කබල නම් ඇත කටෝ ඇත මෙසේයස ඇති සඩොලක් සමාජතින් හෝ අතු සිතින් දෙනගෙන සඩොල් ඇති බව නදන්නාසේන පාදී ඇත මත බසසෙන්ලා වල ඇත සිහිසා නැති බව පාදී ඇත නදන්නේය සම්මා සමාධියේ ඇතමත සීතා ඇති බවද වත්මෙන් දෙහි සතපතු දන්නේනත එදකින් මෙහෙම පිළිදෙට බලන්න ඒ එතකොට දුන්නේ වශයෙන්ම පවස්නා බලවා ඒක උතන දෙන්නක් නැති බව. කලවරක් ඇත සමහර පක්තින්දී අතමත් සීතා ඇති බව නොදන්නෝය පක්තින්දී අතමත් කලවා ඇත සීතා ඇති බව බක්තින්දී ඇතද නොදන්නෝය සියත කොටස් වලට සැලසීම දැනෙන්න පටන් සබලතන දෙන්නේ ඇත මත තීසා ඇති බව නදන්නේ මේ කිසිම ඇට කටුවක් නැතිනම් ඇට කටුවකට නේදයන් සුසුයන් වන්නේය මේවායෙන් දිනෝ පතරී දාතු කොටස් සමන අත්තේ අත්තේ අත්තේ අත්තේ වහන්සේ අදපත කොටස අද සැකිල්ල දිස්සනවා නම් පාදයේ සිට විශේෂයට කරන සිටින් ඈතට විසි කරන්නේ පස්සේ ඕනේ තාවයක් කෙනෙකුට දක්වන්නට පුළුවන්. කියන්නේ සමාධියක්. ඒ සමාධිය තුනක් නැතුණත් ඒ සමාධිය තියෙන සමාධිය පිටතින් මෙලසම නැත්නම් සත්‍යකතු වල සත්‍යකතු කියන්නේ කියන බව නැත්නම් නොදන්නේ. එය මගේ සිත තුළ පවත්න දෙමින් මාත්‍රයක් පමණයි. එන අසකතු වල සත්‍යකතු දහසුවේ කියන බව සත්‍යකතු නොදන්නේ. එය සංඥා මාත්‍රයක් පමණයි. ඇටකටු මම මගේ අතිග්‍රහණය කළොත් ඒද ඇටකටු නොදන්නේ ඒදනේද සංකල්පනා මාත්‍ර පමණේ ඇටකටුවට සසුදාතු කොටස් ඇති බවද ඇටකටු නොදන්නේ ආපෝ තේජෝ වායෝ සිතිනාවකට පත් වෙන බව දැනෙනවා. පඨවි ධාතුමාන්සයක් පෙර ඇතති ආදයක් නැත. එනකොට උගදදිස්සන සම්පූර්ණයෙන් නැතිල තුන සුදු කරනවා වගේ සම්පූර්ණයෙන් සිදු කරන්නේ. එයකට එකක්වත් දෙස්සන්නේ පඨවි ධාතුමාන්සයක් පමණයි. පුළුවන් නම් සිතින්ම ඔක්කොම සුදු කරලා බලන්න. එන්නට ගන්න. පතේ දහතුනාත්‍රයක් හෙලට සිනා දෙයක් නැත. පතේ දහතුනාත්‍රයක් හැර ඇත සියා දෙයක් නැත මම අත්කතු කැදෙන බැවින් බින්දෙන බැවින් විනාශ වී යන බැවින් හා නිරන්තර වෙනස්න බැවින් නිත්‍ය දෙයක් නිය නොහැක අකැදෙනා බින්දෙනා කුඩු වෙනා විනාශ වෙනවා අපේ පටු කුලින් අතිශයින් දරුණු වූ දුක් වේදනා දුකදී හැකි බැවින් අතිශයින් දුකක් වන දෙයින් සැපක් දිය නොහැක එතකත් අත්හැරෙන දෙන්නමත් ඇති වෙන වේදනාව ඇතකටවත් වෙනස් හොත් ඇති වෙන වේදනාව කියලා මෙන්න කරන්නට බැරි තමයි අතිශයින් දරුණු දුක් වෙන දේවා අපි අල්ලනවා සැපක් සැපක් මෙන්නත් කටුපට ධාතු මහන්ත්‍රය වනදෙන් මගේ ආත්මය කියනක එබැවින් ඇසකට අනිත්‍යය දුක්ඛය අනාත්මය එතකොට දෙයක් සම්පේවසයෙන් නැමෙති දෙයින් සූන්නේ එතකොට රූපස්සන්දය වන්නේ එතකොට හඳුනා ගන්න හඳුනා ගැනීම දෙපටවි ධාතු වෙදින් දුතු හැඳින්වෙන්නේ අනිත්‍යාදී වශයෙන් සම්මස්සනය පිළිමේදී පහළ වූ සිටිවිද ඒහා බඳුණු සේක්ෂා වේදනාවන්ද යෙදුම විඥානයන්ද නාමස්කන්ධය වන්නේය මේ සම්බන්ධයෙන් පහළ වූ මේ නාමස්කන්ධයෝ මෝ සවන විට සේස විඥානි නිදුන්ද විඥාත්තාහ සංසරෙන් වෙනස් වන්නා වූ එන නාම රූපයෝ අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය සනාත්මය නාම රූප දැනීම එන්නසකතු එන්නේ වාක්‍ය අධනපත් සම්බන්ධව උත්සාහයේ හා සම්බන්ධ වූ පාරෝ සිටිනේ. පොල් ශරීරයේ නැටකට දෙස දැන් අවධානය යොමු කරන මෙන්න නැටකට මෙන්න ඒ වචන ගන්න සිට මෙන්න නැටකට මෙන්න ඒ වචන ගන්න සිට මෙන්න නැටකට මෙන්න ඒ වචන සිට එතකොට ලැබෙනවා මේ තියෙන පිට දැන් අයින් කරන්න සිටින. දෙපැත්තට ඈඩ් කරන්න. අනසෝන සායද සංකේය අනාසය මෙය වෙනස් වී නැති වෙන බැවින් සිය නැහැක මෙය මගේ ආත්මය නම් මම නම් මේ නිරුද්ධිය කලස් මගේ ආත්මයේද මම බවද නිරුද්ධවි යම කලස් බඳ දැගෙන ආත්මයේ නයස අනාත්මයේ මෙන්න සෝවනතාවේ දකනිත්‍යය අනාත්මය මම නොවේ මම නොවේ මම නොවේ මගේ නොවේ මම නොවේ මගේ නොවේ මේ දේ හිතට යන ධර්මයක් තියෙනවා ඒකත් අනිත්‍ය යනවාමයි කියලා මම හිතන්නේ. ඊට පස්සේ තියෙන යන ධර්මයක් ඒත් අනිත්‍ය යනවාමයි කියලා මම හිතන්නේ. මේ පස්ව පස්සේ තියෙන එක තමයි මේ දේ කියන මතයෙන් පාවිච්චි කරන්නේ. එනසෝනතාවේ අනිත්‍යය අනාත්මය නේද අනිත්‍යය අනාත්මය අද දවස් පුරාම මේ දක්වා කරන ලද මේ දවස් මානසිකවල භාවනාවේ නැවත නැවත කරන සුක්දස් වල පටන් මේ දක්වා කරපු සෑම කොටසක්ම මේ තියෙන අතර දන්නා කොට නොදන්නා කොට නෙවෙයි ඒවා නැවත නැවත ඉලක්කයන් මානසිකවලේ තියෙන මොකන්නේ නුවණින් බලන විට ඒ තුළ සත්‍ය සුද්ධලයක් නැති බව මේ නාම රූප දෙකක් පමණ ඇති බව ඒවා සත්‍ය වශයෙන්ම දහසමාස්යම් බව අවබෝධ වන්නට ඕනේ ඒ අවබෝධ වීමයි මා මුලින්ම ප්‍රකාශ කළ පරිදි තාමත් අවශ්‍ය වන්නේ. මේ හැටකට උපදෙවි ධාතු මාර්ගයක් පමණයි කියලා සිටිනේ. සත්‍ය වශයෙන්ම අනේ මේ කෙත්තල තියෙන්නේ පටවි ධාතු මාර්ගයක් පමණයි නේද? ලොම්බල පටවි ධාතු කොටසක් පමණයි නේද ඇත්තේ? මේ කියලා දෙයක් තියනවාද පටවි ධාතු කොටසක් විතරයි නේද මෙහි තියෙන්නේ? ඒ ආකාරයෙන් මම කියලා දෙයක් නෑ ඇත්තටම මේ පටවි දහත කොටස මේ පටවි දහත කොටසට නේද මම කියලා මගේ කියලා අපි මෙතික් කරනවා එතකොට මේක මුලා වෙන යුතු ධර්මයක්ද එහෙම නැත්නම් මේ දහස මාසයේ දහස මාසයක් වශයෙන් හඳුනාගත යුතුද මේ ආදී වශයෙන් මේවා සත්‍ය වශයෙන්ම දහස වශයෙන් අවබෝධ වෙනවා එහෙම නැත්නම් මේ දහස මානසිකාර භාවනාවෙන් ඇති වැඩක් නෑ උපන් සංඥා පමණයි කුසල සිත් පමණයි ඒ තුළින් නිවන අදාළම ලබන්නට බැරි වෙනවා වෙන සංඥා තුනේ. අදාළම නිවන අවබෝධ කර ගැනීම සඳහා ඒ අවබෝධය ඇතිවන ආකාරයට නැවත නැවත නැවත නැවත මේ දෙසිස් වන කොටසයන් මේ අතරින් මේ දක්වා කීක කොටස් අපකීප ආකාරයට තව තවත් තව තවත් භවනාවට නගන ඒ කියන්නේ මේ ආයත අවබෝධයක් ඇතිවනවා ඇති නාම රූප වෙන වෙන වශයෙන් කියනවා ඇති ඒ නාම රූපයන්ගේ අනිත්‍යතාවය සහ දුක්ඛ භාවය සහ අනාත්ම භාවය මතුවලා ඇති. ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපේ මතුවීම තුළින් මේවා මම මගේ කියලා දැනීමට කිසිවක් නොමැති බව දෙන්නක් නොමැති බව අවබෝධ වීම තුළින් මේ විශේෂයෙන්ම නාම ධර්මයන්ගේ නිරෝධය ඇතිවන ආකාරය දැකීම තුළින් මේ තැන් අත්හැරෙත මේ භාවනාව තුළින් වහවහම නිවන සාසීමට වාසනාවක් ලැබුණා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ දේශනාව මෙතනින් ඉන්නකොට ඉතිරි කොටස් ඊළඟ දවසට පරිසමනවා. හැම දිනකටම නිවාස සෝන අත්පත් වේවා. දැන් කවුරුන් භවනාවේදී මෙත්තවන්නේ. අප මේ ලක්ෂණය ප්‍රකාශ කරලා තිබෙනවා දහස් මනසකාර භාවනාවල දේශනා කීපයක්. අද මම කැමති ආයතයේ මේ දහස් මනස්කාර භාවනාව පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්නට මහත් වන්නට පුළුවන්. මේ අය අද කලින් කරන ලද දහස් මනස්කාර භාවනාව පිළිබඳ දේශනා ඇතුළත් ඒකට පුළුවන් වෙනවා ඇති මේ දේ මේක පස්සෙ කරන මේ දහස් මනස්කාර භාවනාවේ නිරතවන්නේ. විශේෂයෙන්ම මේ දහස් මනස්කාර භාවනාව යෝග්‍ය වන්නේ ප්‍රඥාවන්තයන්ටයි මොනවාට වෙනවද? එවැනි අයට මේ භාවනාත්මක භාවනාව තුළ මේ කාන්ත වශයෙන්ම අනාත්ම ලක්ෂණය මත කර ගන්නට පුළුවන් වුණා. බොහෝ දෙනෙක් අපගේ මේ ශරීර කෝණවල කෙරෙහි මම කියලා සත්‍යයක් සිටින මා කියන හැඟීමේ බර වේවා සිටිනේ. ආත්මයක් කෙනෙකු තුළ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන තිබෙනවා. ඒ ආත්ම සංඥාව දුරු කිරීමට ආත්මීය සංකල්පනාව අයින් කර ගැනීමට මෙන්න දහතු මනසිකාර භාවනාව බොහෝ දිනක් උපකාර වෙනවා. ඒ තුළින්ම කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අපි ප්‍රකාශ කළා මේ ධාතු මනස්කාර භාවනා කරන ආකාර හතරක්. ඒ එක් ආකාරයකට අනුකූලවයි අපි මේ දැන් අද ඉඳලා මේ භාවනා පන්තියේ මෙතෙක් පවත්වාගෙන ආවේ. විශේෂයෙන්ම කටේ ධාතුව අධිකව රූප කොටස් වලට කටේ ධාතු කොටස් වෙන අපි ප්‍රකාශ කළා. ඒ වගේම ආපෝ ධාතුව අධික රූප කොටස් වලට ආපෝ ධාතුව ප්‍රකාශ කළා. ඒව ඒ විදිහට අනිත් කොටස් වලට ප්‍රකාශ කළේ. අදත් අපේ පටේ ධාතු කොටස් අල්ලා ගන්න ලබන භාවනාවට ප්‍රකාශ කරන්නේ මේ දක්වා අත්යේ කියන පස්සේ දක්වාම එකකට කියන පස්සේ දක්වාම ඒ භාවනානිකාව භාවනාවේ මේ නිරත වූ නිසා අද අත්ති මිත්‍යා අත නිදරු බොහොම මේරෝ කියලා කියන නිස්සාරණයක් ඒකට මේ අනුසය දැකන ලෝකයේ තියෙන සංවර්ධනය තේරෙනවා ඒ කොටසේ සිටයි අප අද විස්තර කරන්න. එම නිසා අපි කෝප කුටි කරන පළමුවෙන් ඒ සඳහා සූදානම් වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට ධම්මරත්නයේ සංගරත්නයට අපගේ සාහිත්‍ය වචන යන තුන්දරින් මේ දක්වා නම් වරදක් සිදුනා නම් ඒ සියලුම වරද වලට සමාව අයදන සමාවන සේක්වා කියලා ත්‍රිවණ සමාස කරගන්න. ඒ වගේම නිවන් දුකයට කවුරු හරි ධ්‍යානලාභී කෙනෙක් සිටියා නම් ඒ ඇයට අප දැනවත් සමව නන්දනවත් සලම් වලක් තිබී යනවා ඒ අයගෙන සත සමාව වදිනවා කියලා සමාව ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පූජා කරන මලක් පූජා කරනවා ඒ සම්පූර්ණ වෙනවා. මාගේ ජීවිතය සමා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ පූජා කරන්නේ පූජා කරන්නේ පූජා වේවා පූජා වේවා පූජා වේවා. මේ ජීවිත පූජා මේක කරන්නේ සංස්කෘතියෙන් මා මේ මහමාත්‍යයන් පරිබෝධ කර ධර්මයක් නැත්නම් මේවා දෝරී බෝතේවා භාවනාව පිටතට උත්සාහය ධර්මයන් තව තවත් දියුණු වේවා අදාළම අසමේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වාසනාවක් ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. දැන් අපි බුදුගුණ භාවනාව කරන එකදම ඒ නම රහමී බුදුගුණ එක එකක් අපට ප්‍රකාශ කරනකොට මේ සිංහලට යනවා මනස කරන හේවන්නේ. සෝ භගවා විසිති අරහං සාමේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහත් නම් වනසේක සෝ භගවා විසිති සම්මා සම්බුද්ධ නමෝ තස්සේ භගවා ඉති සුදසෝ සා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුගත අනුපනාසේක සාමයෙන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝක දෝ නම් ඉතින් අනතරෝ කොයිස දන්සාරතේ ආරම්භන කර්මයක් වශයෙන් අත්දැකීමක් කිසියකට කිසිම වරදක් නොකරන්නේ කිසියෙත් මම හිතන්නේ තරහ ගන්නෑ කියලා අමනස්කම අධිෂ්ඨානය කරනවා. මේ තරහ ගැනීම තුළින් කායික දුක මානසික දුක පාපයක් පිළිමක් ඒ තුළින් සංස්කාර දුකක් ඇතිවෙනවා. ඒ සියලුම දුක් වලින් ඈත්ලා තරහ නොවී සිටීම නිසා සැපක් ලබන්නට පුළුවන්. එම නිසා අපි තරහ ගන්න මේ පතුලනවා. බය වී පුද්ගලයන් අතර අපි අවල්ලේ වදුවක් වෙනවා. තරහ ගන්න පුද්ගලයන් අතර අප තරහ සිටින නැත්තේ ජීවත් වෙනවා. සසකම්මත ජීවවම වේදේනේ ස්වමේරිනෝ. වේදේනේ මනුස්සේකෝ විහරවම වේදිනෝ. වෛරයෙන් තරහ ගන්න මිනිස්සුන් අතර වෛර තරහ නැතුව අපි අවල්ලේ මෛත්‍රියෙන් සුවයෙන් යුතුව වාසය කරනවා. දැන් අප කියනකොට අනුසමයේ අදහස් පිටට ගන්නවා. මනසරහං වේමේ සුපත්නෙමු මනසරහං වේමේ සුපත්නෙමු මනසරහං වේමේ සුපත්නෙමු සරහං වේමේ සුපත්නෙමු සක්නලයෝද සොල්පක්න දෙතනා සත් වෙත්නා සත් වෙත්නා සත් වෙත්නා සත් වෙත්නා සත් වෙත්නා සත් වෙත්නා මා සේනාහි මද රත්නසිය සත්නයෝද සුපත් වෙතනවා සුපත් වෙතනවා සුපත් වෙතනවා මා සේනාහි මයි සත්නයෝද සුපත් වෙතනවා

පරිණිස්සනා සියලුම සත්ත්වයෝ සත්ත්වයන් වෙතනවා සත්ත්වයන් වෙතනවා සත්ත්වයන් වෙතනවා මනෝකේන ප්‍රපත්‍ය වයන අදකින් වැටි යන ආකාරයෙන් ඒ සෝපත් වේවා යන අදහස පතරවන සමාවිතාව මේ දැන් සිට සියලුම ප්‍රශ්න කරේ මෛත්‍රී පතරවන ආකාරයෙන් මෛත්‍රී පතරවන. ඒකවල බඳිනකින් කුඩා බඳිනක් වස්තන නාස්ති. ඒකෝ නසත්නදයෝ සෝපතින් වෙතනවා සෝපතින් වෙතනවා සෝපතින් වෙතනවා සීලෝන සතයෝ සුපත් විත්නවා සුපත් විත්නවා සුපත් විත්නවා සීලෝන සතයෝ සුපත් විත්නවා සුපත් විත්නවා සුපත් විත්නවා දැන් හේතුස්සේ වලට පිටියමන්න වලදී ලොකුවට ලොකුවට වෙන යන විකාම කියන්නේ අනුකමතන සිනේම ගන්නතාව සස පස්සසන අයන කළ සෝපත්තේ වයන හැදීම විතරක් පතරවන සමානයකට විකාම සිහි වෙන තැනට කන්‍යාට පස්සයි සත්පතනාව වෙන කරන්නේ සියලුම සත්න වේයෝ සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සුවපත්ම වෙතනවා සතුටුමයි පසු කරන හොඳ සමාජයක් මේ ආකාරයෙන් ලබනවා කියන එක මතක කරගන්න පුළුවන්. දැන් අපි මනෝවිද්‍යාත්මක ඒකෝ භාවනා කරන සමාජයේ පරිදි නෛතික ආකාරයට පොත කෙනෙකුට ඇති ආකාරයේ සිටින දක්වනවා. මේ ශරීරයේ සිත් සමෝපේත කොටසකට කියනකොට කෙස්යට අවධානය යොමු කරන්න. අත්මේ අනසංකායේ තේසා එන ශරීරයේ සිත්ලම් ඕකුණක කොටසක් නැත. අත්මේ අනසංකායේ ලෝමා එන ශරීරයේ දුන්නනෝ ඕසසකෝපසක්නේත අත්තේන සංසාරේ නත්තා මෙන්නතරේ දෙයි නියනං ඕපසසකෝපසක්නේත අත්තේන සංසාරේ දන්තා ඉන්නසරේරේ බත්නම් ඕපස කොට සහනත අනුසේ උනසං කායේ සතෝ ඉන්නසරේරේ සමනම් ඕපස කොට සහනත අතෝ සේනෝ කුණස කොට සක්නේත වන්නේනං ඕපනස කොට සක්නේත මෝත්‍රාණං හෝ සුතනං හෝ සේනං හෝ සතුනං හෝ සහාදිය නං රූපස කොටසං නැත නිමන ශරීරය දිනති ප්‍රයං සෝදා පයනස නසලේනං මින් බලන්නාවෝ උසෝරන්නාවෝ අසෝචිමොත් සාතිල සුතෝදානිය කඳු ලෝකම ආදී පුනස කොටසේතා නින ශරීරයේ අනුලීනත පාම්සේ හෝ දුබඳ හෝ සිදී කුල්ලයන් බවක සංවන්නේ සත්‍යයට පස්සන ආකාරය දක්වනවා. එවනස්තරේ උදය ඉන්නේ කොරණය ඉන්නේ කොරණය ඉන්නේ කොරණය දැන් මරණ ආනස්මත භාවනාව එතනවත් අය දහක මනස්කාර භාවනාවේ මෙතෙක් කුසල් නිරතෝ නිසා මේ දක්වා කරන ලද මරණානුස්සති භාවනාව ධර්මද්වයට අද වෙනස් කරනවා. මේ දක්වා මතය කල්පනා කළේ ජීවිතයේ අනිත්‍යයි අනිත්‍යයි මරණය නිසයි මරණය නිසයි. මරණය කියලා දෙයක් තියෙන එක සත්‍ය වශයෙන් මෙතෙදීන එක නිසයි කියලා. අද අපි මේ කියන කොටස ගන්න කල්පනා කරමු. මේ දහස් මනස්කාර භාවනා කොටස් කියවුවාට පස්සේ මනෝනාස්මති භාවනාව අප දැන් කියන ආකාරයට කරන්නේ ඊට පස්සෙව නැවත ධර්මනස්කාර භාවනාවේ නැත්නම් අද අපි ප්‍රකාශ කරන්න යන්නේ මරණය කියලා දෙයක් නැති බව ඔප්පු කිරීම තුළින් විශාල සමාජයක් ඇති කර ගන්න ආකාරය. සත්‍ය වශයෙන් මරණය කියලා දෙයක් නැහැ ඒ තුළින් විශාල සමාජයක් ඇති කර ගන්නට පුළුවන්. ප්‍රඥාවන්තයන්ට ගෝචරයි මේ ක්‍රමය. අපගේ ශරීරයේ අප මේ ඇඟේ කයක් හා ටිකක් කියන දෙකක් කියන අය බලමු මේ දන්නවා. ඇඟ වෙනම දෙයක් සිත සමස්තන්‍යයක්. මේ ලෝකේ නාම රූප දෙකකට සියලුම සත්‍යයන්ගේ මේ ඇඟ සාසිත පවතිනවා. දැන් කල්පනා කරන්න මහා දැන් මෙතනම ඇරිලා වැටෙනවා. මේ තුනත් මගේ මනසම හරිගෙන සමහර දෙස්කේතාවලට කරගෙන යාවි මොකද නැරුණා කියලා දන්නේ නැහැ. මේ රූප කොට දැක බැලුවාම රූප කොට මැරණයි කියලා වටහා ගන්නට බෑ ඒ මොහොතේ. වස්තුවට නැරිලා පිළිමලා කුණුවල යන්නට වෙනම කතාවක්. මේ රූප කොට සැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරෙන්. මේ මූල ධාතු හතර වෙනස් වෙන්නේ නැරෙන්නේ නැහැ. මම මෙතන නැරී වැටුණා මගේ මේ ඇඟේ තියෙනා පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කොටස් නැරෙන්නේ නැහැ. ඒක නිසා මලකන අරගෙන යන උත්සාහ කරනවා. සෝකල් කරා. මේ ලෝකේ යම්තාව රූපයක් සත්‍යෝ තිබෙන මේ ඒ සත්‍යන්නේ රූප කොට මරණයට පත්වන්නේ මේක බෙදෙන්නට පුළුවන්. මරණයට පත්වත් ඒ රූප කොට නැවත බාහිර වශයෙන් පවස්නා වූ පඨමේ ආපෝතේදෝ වායෝ කියන දහස් හතරට පරිවර්තන වෙනවා. ආ මෙතන මෙරියුග කියනවා මම මේ රූපේ කියනවා රූපස්කන්ධේ පවතිනා වූ පඨවි ධාතුව පොළවේ පස්ව තම නැවත එක තියෙනවා දිලාපත් වීම තුළින් මේ ඇඟේ තියෙනා වූ ආපෝ ධාතුව පොළවට පුරා ගන්නවා නැත්නම් වාස්ති වෙනවා නැවත බාහිර වූ ආපෝ ධාතුවට මේක තියෙනවා මේ ශරීරය තුල තියෙනා වූ වායු ධාතුව පුළඟ බාහිර වායු ධාතුවට එකතු වෙනවා මේ ශරීරයේ තියෙන රූප කොටස් දී යන විට මේ කියනා වූ තේජෝ ධාතුව පස්නේ හෝ සීතල භාණ්ඩ රත්නේ හෝ සීතල දෙක තියෙනවා මේක අවබෝධ කරගන්න ඕනේ මේ අනුව මේ රූප කොට නැරෙන්නේ සමාජයේ රූප කොට නැරෙන්නේ නැහැ ලෝකේ ලංකාවක් සත්‍යෝ සිටින රූපස්කන්ධයේ සහිත ඒ කිසියෙකුගේ රූපස් රූපස්කන්ධේ නැරෙන්නේ නැහැ රූපේ මරණය කියලා දෙයක් නැහැ දැන් මේක තේරෙන්න ඕනේ සියලුම මනුස්සයන්ට මේ සත්‍යය පතුරවන්න, සියලුම තේසංසක්යන්ට මේ සත්‍යය පතුරවන්න. සියලුම භෞතික තේමයි, සියලුම දේව තේමයි රූපයක් කියන බහනයන්ගේ දීපත් තේමයි. ඒ රූපස්කන්ධය මරණය කියලා පස්සන්නේ නැහැ. රූපස්කන්ධය තුළ මරණය කියලා දෙයක් නැහැ. එහෙමනම් මේ පිට තුළයි මරණය පවතින්නේ කියලා දැන් හිතෙනවා. පිටේ ස්වરૂපේ මොකද්ද? පිටේ ක්‍රියාත්මක වන්නේ කොහොමද? එක සිතක් ඇති වෙන ආස්තනයක් පවතිනවා නැති වෙනවා. තව සිතක් ඇති වෙන ආස්තනයක් පවතිනවා නැති වෙනවා. ඒකම තව සිතක් ඇති වෙන ඒකනේ ප්‍රයෝජන ඊළඟ ස්නේ වෙනකොට නැති වෙනවා. මේ විදිහට ස්නේයක් ස්නේයක් පාසාම මොහොතින් මොහොතම ස්නේ ස්නේම මේකිට ඇති ඇති නැති නැති යන ධර්මයක්. මරණයට ඉස්සෙල්ලා පවතින යෝගයක්. මේකෙන් අත්හැර උපන් බලසේද මේ දක්වා නොයෙක් ආකාර සිටිවිලි අසංඛ්‍ය ගණන් සංඛ්‍යාව නැතිකයි කියන්නට බැරි ප්‍රමාණයක් මෙලෙසින් ඇති ඇති නැති නැති ගියා. දැනුත් සිදුවන්නේ ඒකයි. අප මේ වචනයක් පිටකරන පිටකරන වාරයක් වාරයක් පාසන. මේ ඇගේ කණේ ශබ්දයේ දුස් වදිනා ඒ අනුව සිටිවිලි පහළ වෙනවා. ඒ සෑම සිටිවිල්ලක්ම ඇති ඇති නැති නැති වෙනවා. සිටේ ස්වરૂපයෝකයි. මනස්යාගේ සිතක් කොහොමයි? ඒ සංස්කෘතියන් ඒ වගේම භූත කොටස් වල ඒ සත්‍යයන්ගේ දෙවියන්ගේ වස්නයන්ගේ මේ ලෝකේ යම් සාක්ෂිය තිබෙන සිතක් පවතින සියලුම සත්‍යයන්ගේ සත්‍යය ඕකයි අතෝ සිත සමයක් පවතින නැති වෙනවා නැවත සිතක් ඇති වෙනවා ඒක නැති වෙනවා අය නැවත සිතක් ඇති වෙන එකක් නැති වෙනවා මෙලෙස ඇති හේතු නැති නැති යන චිත්ත පරම්පරාව තමයි මේ රූප නාම ස්කන්ධය තුළ පවතින ඒක දකින්නටත් ඕනේ ප්‍රඥාවෙන් දැන් මරණ මොහොතේ ලාන වෙනවා මේ සිත උපන් දාසිතම ඇති ඇති නැති නැති ගිය මරණ මොහොතට යනකොට මේ රූප කොට අසහරිනා අන්තිමට පහළ වෙන සිත එකති සිත කියන්නේ ඒ සිත ඇතිලා නැති යනවා. ඉවත් වෙන කාලයේදී සිතක් ඇති නැති යනකොටම ඒ එක්කම තව සිතක් ඇති වෙනවා. එනිසින් මරණ මොහොතේදී මේ සිත සිත සිත ඇති නැති යනවා. ඒ එක්කම තව සිතක් ඇති වෙනවා. කොයිතරම් ප්‍රතිසංගය වෙනදිනවා. නැවත පිළිමක් වෙනදිනවා. සබත් නොවන සෑම කෙනෙකුටම පොදේ. එහෙමනම් ඒ සිතේ මරණය කියලා දෙයක් තියෙනවා. මරණ මොහොතේදී සිදුවන ජීවත් වන කාලයේදී සිදුවන චිත්ත ක්‍රියාවලියමයි එහෙම වෙනසක් නැහැ. මේක අවබෝධ කරගෙන මේ මනස ලෝකයේ මනසෝ මැරෙනකොට රූපස්කන්ධය මැරෙන්නේ නාමස්කන්ධය කියන චිත්ත මෙතන නිරුද්ධ වුණා. මේකයි ඉන්නේ දැන් සිට නැවත උපදින්න නැති නිසා වෙනස් තැනක සිට උපදින ඕන අපිට මනස් ලෝකයක උපදිනවා. නැත්නම් තව හේතන් ලෝකයක උපදිනවා. නැත්නම් හේත ලෝකයක උපදිනවා. නැත්නම් අපායක උපදිනවා. දිව්‍ය ලෝකයක පහළ වෙනවා. ඒ සිට නැත්නම් භක්ම ලෝකයක උපදිනවා. මෙතන සිට නිරුද්ධ වෙනවා මේ මනස් ලෝකයෙන් අර කියප ලෝකවල කොහේ හරි තැනක ඒ සිට නැවත පහළ වෙනවා. ඒ සිට අනුකූල වූ වෙනස් සිතක්. ප්‍රතිසංවේදන සිත්තේ ඒකන් ලෝකයේ සත්‍යයන් ගන්න එක පොදුයි ඒකන් ලෝකයේ සත්‍යයන් නැති වෙනවා. නැවත ඒ මහා මරණ මොහොතේ නැති වෙනවා සමග මේ පිට තවත් ඒකන් ලෝකයකට තැනක පහළ වෙනවා. නැත්නම් ප්‍රේත ලෝකයකට පහළ වෙනවා. නැත්නම් අපායට පහළ වෙනවා. නැත්නම් කලාතුරකින් මනස ලෝකයේ පොදුගේ ලෝකෙට පහළ වෙනවා. භූතයන්ගේ සත්‍යයක් තෝකයි සියලුම භූතයන්ගේ මරණ වේලාවට සිතන බුද්ධ විඥාන තව තැනක සිට උපදිනවා බොහෝ විට දුකට ගාමී වශයෙන්. වෙනස් හේත ලෝකයක වෙනස් අසුභිකාට වෙනස් අපායට ගිහිල්ලා උපදින කලාතුරකින් මනස් ලෝකයක දිව්‍ය ලෝකයක උපදින්නට පුළුවන්කම ලැබෙනවා. සාමත්ම කලාතුරකින්. දෙවියන්ගේ පස්සමේකය. දෙවියන්ගේ මරණයට දීසිත ඉස්සත වෙනවා. ඒ චිත වීමත් සමගම මනස් ලෝකයේ එක්කෝ පහළ වෙන නැත්නම් තිරිසන් ලෝකයේ නැත්නම් හේත ලෝකයේ නැත්නම් අපායේ කලාතුරකින් බස්ම ලෝකයේ පහළ වෙනවා. ධර්මයක් බ්‍රහ්මයන් කුත වෙනවා මරණ මොහොතේදී ඊට පස්ව බ්‍රහ්මයන්ගේ ඊළඟ පිට දිව්‍ය ලෝකේ පහරි මනුෂ්‍ය ලෝකෙට නැවත පහළ වෙනවා. මෙන්න මේ සිතෙදී සිත ඇතිවලා පහළ වෙන එක නැතිවලා පහළ වෙන එක තියන්නට ඕන. මෙතන සිතක් ඇති වෙනවා නැති වෙනවා තව තැනක සිතක් පහළ වෙනවා. මනුස්ස ලෝකයෙන් සිතක් සිට වෙනවා. තිරිසන් ලෝකයෙන් උපදිනවා. තිරිසන් ලෝකයෙන් සිතක් නිරුද්ධ වෙනවා. ඔන්න නිරුද්ධ මනුස්සයෙක් ලෝකේ හරි ප්‍රේත ලෝකේ හරි සිතක් පහළ වෙන මරණ මොහොතේදී. මේක තමයි මරණය කියන්නේ. මේ සත්‍යය දැන ඇදීම අවබෝධ කරගෙනකොට අවබෝධය දකින්න යනකොට මුළු විශ්වයම එකම විඥාන මෙදුලක්සේ වැටෙනවා. දෙරසක්සේ මහා විශාල සමතව භූමියක පවතිනා විඥානය ඇතනින් නැති වෙනා මෙතනින් පහළ වෙනවා. අතනින් නැති වෙනා මෙතන ඇති වෙනවා. මෙතන ඇති වෙනවා අතන පහළ වෙනවා. මේ ආකාරයෙන් තේන්නට පටන් ගන්නවා. මේක දකිනකොට මේක දකින්නේ මගේ සිතෙන් මගේ විඥානය කියලා සමාධි විඥානයේ ඒ විඥාන වලට හස් දමන ඒක දකින්න නැත්නම් ඒක දකින ආකාරය ඒ සමාධි විඥානයෙන් මේක දකින බව එතකොට සිතා ගැඹුරු සමාධියක් අත්පත් කරගන්න පුළුවන් අද මරණානුස්සති භාවනාව ඒ ආකාරයෙන් වඩන්නේ මේ අපි කියන දහස මනස්කාර භාවනාවේ වරුවාට පස්සේ ඒ ඒ තුළින් සමාධිය ඇති කරගන්න පුළුවන් නම් ඇති කරගන්න උත්සාහම ඊට පස්සේ නැවත ධර්මනස්කාර භාවනාව වෙනවා. දැන් අපි බලමු අට්ඨිමිච්ඡා කියන කොටසේ සිට ධර්මනස්කාර භාවනාව කරන හැටි. අට්ඨිමිච්ඡා කියන්නේ ඇතමඳුලෝ මේවා ඇටකට මැදේ පවතින ද්‍රව්‍යයක්. ලාභාපාඩ වාගේ හොරු එකක් බඩල් වාගේ නමුත් ඒ වගේ කරන්න සැදෙන්නේ. මේ දෙීමට මේ උපකාර වන බව දැක්කේ. විශේෂයෙන්ම ලෝකේනාවන් රෝග සෑදෙන විට මේ ඇටමිදුළු වල ක්‍රියාකාරීත්වය ක්‍රියා විදිහට වෙන නිසා ඒ ජීවන නැත්නම් වතුර වලදී නැවත මේ බවට පස්සන් කරන්නට ශක්තියක් නැති යාම නිසා නැති යාම නිසා ලෝකේනාවන් රෝග වලින් මිනිස් මරණයට පත් කරනවා. මේ නැති බාහනක දුක මේ ඇටමිදුළු තුළින් අපිට ලබා දෙනවා. අතනදල හරියට දකින්නට පුළුවන් වන්නේ අතපටුවක් කපලා ඒක කියන දෙයමදල දැකපු කෙනෙකුට පමණයි. මෙන්න මෙහාට තියෙන කොටස් වකුගඩු හදවත් වෙන හැදින කොටස් හරියට භාවනාවට නගන්නට පුළුවන් නිමයක් පතනවා දැකලා ඒ කොටස් දැකපු කෙනෙකුට නැත්නම් වෛද්‍ය විද්‍යාවේ ප්‍රදර්ශන වලට ගොස් ඒ කොටස් දැකපු කෙනෙකුට පොත්පත් වල මේ රූප දැකපු කෙනෙකුට සම්මද්දෝක අවබෝධ කරගන්නට පුළුවන් භාවනාව දිනු කෙනෙකුට සමාධිය වැඩෙනකොට ඒ කොටස් සමාගයේ ශරීරය තුළ තියෙන ආකාරයේ කැඩපතට දිස්සන ප්‍රතිමිලියක් පිළිගන්නවා. එහෙම කෙනෙකුට ඒක පොඩක් දකින්නට පුළුවන්. නැක කෙනෙකුට ටිකක් අමාරුයි. හොඳයි අපි මේ ඇතුළේ පොඩක් අදලා බහනා කරමු. අත්තේන අස්මනාකානි අත්තේ නිජා පඨවි ධාතු මනසරි අතනිදෝලුනම් පතේ ධාතු කොටසක් නැත අක්ඛේ නිදා පතේ ධාතු අක්ඛේ නිදා පතේ ධාතු අක්ඛේ නිදා පතේ ධාතු මේ කොටස් සමාජයකට තේමාකාරී තේමාවක් මෙන්න ඇත නිදුළු වලට ඇත නිදුළු යයි කියන බව ඇත නිදුළු නොදන්නේ එය මානවයේ සිට තුළ පවත්නා වූ සංඥාවක් පමණයි ඇත නිදුළු කියන්නේ හිතේ තියෙන සංඥාවක් පමණයි අපි හිතන කුලේබලයක් කියලා කුලේබලයක් ඒක අවබෝධ වන්න ඕනේ මෙන්න අතරින් දුරවලට පටවි දහසුවයි කියන බවද අතරින් දුරුසඳන්නේ එයද සිත තුළ පවත්නා වූ සංඥා මාත්‍රයක් පමණ මෙන්න ඇතෙන් දොළු ඇත කටු ඇතුළත පවත්නා බව ඇතෙන් දොළු මඳන්නේ ඇත කටු දෙකමා තුල ඇතෙන් දොළු පවත්නා බව මඳන්නේ මෙම ඇට කටුද ඇට මෙලොළුද යන කොටසින් දෙකම පටලේ ධාතුනාත්යක් පමණින් ඇට කියලා දෙයක් සම්නු සේවසයෙන් නැත ඇට මෙලොළු කියා දෙයන්ද සම්නු සේවසයෙන් නැත ඇතනසේ පටලේ ධාතුනාත්යක් පමණින් මෙන්න අත්මින් දුලු මනයයි මනයයි අප සිසුවන් එය අපගේ සිත තුළ පවත්නා සංකල්පනාවක් පමණි අත්මින් ගන්නේ අපි අත්මින් කියන අපේ කියන එක ඒක අපේ සිත තුළ තියෙන හැඟීමක් පමණයි ඒ අවබෝධය වුණ ආකාරයෙන් දකින්න අපිට බලහත් මෙන්න ඇතෙන් දුරු නිරන්තරයෙන් වෙනස් වන දෙවන මෙතන කියවන හැක මරණය පවා දැනි දුකම පවා අන්තරදිය හැකි දෙවන සපක් විය නොහැක බාහිර පඨවි ධාතුව සාසන වන්නා වූ ඇතනින්ද දුබල අස්පත දීදහස මම මන්දුේ නිය නැත එබැවින් ඇතනින්ද අනිත්‍යය දුකය අනාත්මය එතෙන් දුලෝකියා සංකේවයෙන් දෙයක් නොමේ තිබෙන සෝනිය දැන් මේ දක්වා පහළ නාම රූප වෙන් කරන්න යන්නේ එන අතකටුද අතෙන් දුලුද රූප කොටසක් වන්නේ ඒකයි රූපස්කන්ධය මේවා ඇතමින් දුළු වශයෙන් හඳුනාගත් සංඥාවන්ද පඨවි ධාතු වශයෙන් හඳුනාගත් හැඳින්ද මේවා අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන විට පහළ වූ සිතිවිලිද නිමිත පහල කුමෙන්ද හත් වේදනාවන්ද සියලු විඥානයන්ද ස්නානස්කන්ධ වන්නේය ඇතමින්දුලු කලනා කලදී මනසිකාර තුලදී පහළ වූ මේ නාමස්කන්ධය දැන් ඉතිරි නැති ඉතිරි නැති බැරිම අනුකූලයට වස්නත රකිතලක් හේතලා නැහැ ඒ නාමත් සංයෝ තේසනවි මුදුන් දෙවි වස්නති බැරිම ඒ නාමත් සංයෝ මම නම් මගේ ආත්මය නම් මගේ බවද මගේ ආත්මයක රූපයද දැන් නිරුද්ධ වී ගොස් ඇතනතාහ නාමස්කන්ධය නම් මගේ ආත්මය මේ මා සම්බන්ධයෙන් පහළ සියලුම නාමස්කන්ධය දැන් නිරුද්ධ වී ගොස් තිබෙන්නේ එහෙමනම් මම කියලාවත් නැහැ කියලා ගන්නට කිසිවක් දැන් තේසෙලා නැහැ මෙම නාම රූප දෙක හැර මෙහි සත්‍යයෙන් සත්‍යයෙන් විද්‍යමාන වන්නේ නැත ඒ අටකට වශයෙන් දුරේ රූපත් සමග ඒහා පහළ සිතින් පිටකයි මේ නාම රූප දෙක හැර වෙන සත්‍යයක් නෑ හොඳට බලන්න මේ දෙක හැර වෙන සත්‍යයක් කියලා මෙන්න අටකට මෙන්න නැතන දුර මෙන්න ඒවා පිළිබඳ පහළ වූ සිතිවිලි මේ දෙක හැර වෙනසක් ඒකාඥයක් තියනවාද? මේ දෙතුනේ එකත් එක නිදුලොත් ඒ හා පනරෝ සියලුම නාමස්කන්ධය අනිත්‍ය කියලා ඒක නිසා ඒවා නිත්‍ය නෙවෙයි. ඒවා තුනේ දුකක් ඇති වෙන නිසා සත්‍යක් නෙවෙයි ඒවා ආත්ම වශයෙන් ගත යුතු නැහැ දත නැහැ නිසා ආත්ම ධර්ම නෙවෙයි. මේ නාමස්කන්ධය සහ රූපස්කන්ධය අනිත්‍ය දුක්ඛය අනාත්මය දැන් නාමයේ සාධූතයේ සිටින වෙන කරන්නේ. මෙන්න ඇසපතුව මෙන්න ඇතනතලෝ මෙන්න මේ හා පහළ සිටින කියලා සිටින දෙක දෙක ස්කෑට් කරන්න. සමාධි ප්‍රඥා දිනන කෙනෙකුට නම් මේ දේශෝණතාව වර්ධිත වෙනවා සිත්තරෝපයක්. එන ශූන්‍යතාවය නම් මගේ ආත්මය නම් මේ නිරුද්ධ වී යනකොට ළඟේ බව ළඟේ ආත්මයේ ස්වરૂපයත් නිරුද්ධ වී නැති යන කිසිම නිසා ආත්මය කියලා ගන්න දෙයක් නෑ. මේ ශූන්‍යතාවය නිරන්තරයෙන් පවතින ධර්මයක් නෙවෙයි අනිත්‍ය වෙන ධර්මයක්. එම නිසා මොන ශූන්‍යතාවයේද අනිත්‍ය අනාත්මය අනිත්‍ය අනාත්මය අනිත්‍ය අනාත්මය මේ අදහස පෙරට කොටගෙන මේක පස්සේ ශෝණිතාවේ අනිත්‍යක අනාත්මයට යොමු කරන්නට ඕන. දැන් අපි බලමු ඊළඟ කොටස වකුගඩ වක්හාන. වකුගඩ දෙකක් තිබෙනවා හදවත මේ එලකට පොඩු අස්සේ කෙනෙකුට යකින් වගේ තිබෙන්නේ. හරියට මේ රබර් ගැටයක වගේ සටහනේ තියෙන ඉතින් ඒක ලොකුයි. අනිත් භාග කොටසක් මෝස්සා කියන නයසුදුනේ එහෙම බලන්නා වූ ඒකට සම්බන්ධයෙන් ගැති නාල දෙකක් මැදින් මැදින් යකුබඩේ පහළම කොටසේ තියෙන මොහොත්සාසය කරා මොහොත්සාරාමණය යනවා මේ කල්පියාවලිය අත්තේකම සායේ බක්කං පඨේ භාතෝ නිමසවිරේ වක්ඛෝ බඩෝ මනෝ පඨවි ධාතු කුප්පසක්ඤ්ඤත මෙම වක්ඛෝ බඩෝ ඉලපතු මන්දී පිහිටා ඇත එන ඉලපතු තමා කුල වක්ඛෝ බඩෝ පිහිටා ඇති බව මඳන්නේ එලකටොද පටවි ධාතු මානසයන් පමණි වකුබඩුවද තමා එලකටො අභ්‍යන්සයේ සිහිතා ඇති බව නදන්නේ මුදන්නබව අවබෝධ වන්න ඕන ආත්ම සංඥා ගිලිහි යන්නට මේ අවබෝධය සාමත්ම අවශ්‍ය වෙනවා මේ පසුව කියන කියන ලබන නොදන්නා බව පැහැදිලිව මට දක්වනවා. මෙන්න වකෝබඩෝ වලට වකෝබඩෝ යයි කියන බව වකෝබඩෝ දන්නේ නැත. මෙන්න වකෝබඩෝ වලට පටලි ධාතුයේ කියන බවද එය දන්නේ ඒවා අපගේ සිත තුළ පවතිනාවෝ සංඥා මහත් පමණි එතන හැඟීමක් පමණයි මේක වකුගඩුවක් නෙමෙයි පටලේ දහසේ ආදී සංඥා මෙන්න වකුගඩු මම යයි මගේ යයි අපේ ගහනේ තලන් ඒ බවද වකුගඩු දන්නේ නැත ඒද සංකල්පනා මාත්‍රයක් සමන දන්නේ ලකුබද වශයෙන් මගේ ලකුබද මගේ ලකුබද කියන කියන බවවත් අත්සන්නාවක් සමනයි මේ වකුබද වතා ආපෝ තේජෝ වායෝ යන සෙසුදාතු කොටස් ඇති බවද වකෝබ දුනදන්නේ සිලන්තවයකින් වතුර පෙරෙන විට වතුර පෙරෙන බව සිලන්තරය නොදන්නාසේ වකෝබඩුව තුළින් මොසා පිරියන බව වපුබඩු නොදන්නේය මෙන්න වකුඩඩුව ඇතුළත මෝල්සා පිරෙන ආපෝ ධාතුව නැති බවද වකෝගඩුව නොදන්නේය එම වකෝගඩුව තුළ ඇති කෝරයන් වේ ආකාශ ධාතුව ඇති බවද වකෝගඩුව නොදන්නේය ඒ මොහොතකදී මේක එතන සියුම් සිද්ධාංග පාසන කියනවා මේ කිසිවක් වගේ දන්නේ යාන්ත්‍රික ක්‍රියාවලියක්. සිනසයටක් වගේ වතුර කෙරෙනවා නම් තේරෙන බව දන්නේ වකගගේ මෝස්සා කෙරෙනවා ඒ බව වකගගේ දන්නේ. ඒකට මම කියනවා මම කියන බව වකගගේ දන්නේ. කිසිවක් දන්නේ නැති මේක පතරේ දහතු මාසයක් පමණයි. සෙත් දහතු කොටස් ඒ වටා තිබෙනවා ඒක දන්නේ නැහැ. මෙන්න පත් බෝගඩෝ නිරන්තරයෙන් වෙනස් සුන දැන් මෙහි සියදිය නොහැක මහා දුකක් නේ අපබඩු තුනේ ලැබෙනවා අපබඩු කියනවා අපබඩු දිනනවා අපබඩු තුනේනවා මේක ආකාර අපබඩු සම්බන්ධ ආබාධ වලින් සීදෙනක පස්සන්නට සිදු වෙනවා දුකට පත් වෙනවා එන්න නිසා මෙම අපබඩු සැපක් ගන්නට බෑ මෙන්න අපබඩු තුනේ අති බලානක දුක් ඇති විය ඇති දෙන්නේ දුකට හේතු වන ලැබෙන දුක් වකුගඩු සපං යයනක ආහිද පඨවි ධාතුව හා සමවන්නාවෝ මෙම වකුගඩු වේ පඨවි ධාතු කොටත් මගේ ආත්මය විය නොහැක එබැවින් මෙම මකෝබදු අනිත්‍යය දුකය අනාත්මය වකෝබදු කියා සම්සේවතෙන් දෙයක් නැති බැවින් ශූන්‍යය මේ වකුගඩ රූපස්කන්ධය පහළ වූ සියලුම සිතිවිලි වේදනා සංඥා සංඛාර සියල්ලම නාමස්කන්ධය. මේ මා පහළ වූ සියලු මනාස්කන්ධයෝ සේසනමි දැන නිරුද්ධ වී වසනත් නිසාහ සේස නැතුවම මේ දක්වා පහළ වූ සිටින නිරුද්ධ වූ ගොස් කියන්නේ. ඒ බව දකිනවා. අපි වකුගඩු කියවා, පටවි දහතු කියවා, මේක දන්නේ මේක දන්නේ කිව්වා මේ ආදී පහළ සිටි ඔක්කොම ඇතුළම ගමන් නැතුන ඒ විදිහට කිසිවක් දෙන්නේ. මේ පහළ සිටි දිනානත් සංගය මනනම් මගේ ආත්මයනම් දැන් ඒ සියලුම නාම සංකන්දය නිරුද්ධ වී ඔබ සම්පති දැන් මම කියා මගේ ආත්මය කියා වන්නට කුමක් නම් තේසෙමි පවතින්නේද ඒක නැතුව දෙබ්බේ යුක්ති ආකාරය දකින්නට පුළුවන් එබැවින් සම්මනාමක කන්දයද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය දැන් නාම රූප දෙක වෙන කරන බලන්න එන වස්තුබද රූපස්කන්ධයේ මෙන්න එක දක්න සිතේ නාමස්කන්ධය එන වස්තුබද නාමස්කන්ධයේ රූපස්කන්ධයේ මෙන්න ඒ දක්න සිතේ නාමස්කන්ධය මේ දෙක දෙක වරින් වරට තුන් බලා මාර්ගයෙන් මාර්ගයට වරක් රූපස්කන්ධයේ ඊළඟ නාමස්කන්ධයේ මේ විදිහට දෙක දෙපසට සිටිනාක් කරන්න. සමාධි ප්‍රඥා දුන කෙනෙකුට පමණක් මේ දේ ශූන්‍යතාවයක් කරන්නට පුළුවන්. යම්නල් කොළොන්නේතා දයද අනහිකේය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය දැන් හද යන කියන කොටස බුද්ධේ වස්තුව හදවත. මේදී ගැඹුරු සමාධි භාවනා ක්‍රමයක් අපට ගන්නන්න තියෙන කාලේ නම් ලකුණක් තිබෙනවා. අත්තේන සින කායේ හද යන්නේ පටේ ධාතු මෙම ශරීරයේ අදවත නම් ඕපට වේදා සුකුත සම්මත හරිවේ වම් පැත්තේ අපේ අත මෙතන ගෙවන අන්නේ කර්මද ලොකු අද්දේ වස්තු තීකර තිබෙනවා නම් තුන්වත් සෑම කෙනෙක්ම මේක දන්නා ඇති නැති ඒකලට මේ ඇතුළේ නම් ඒ දෙක දෙනවා කියලා සිය සමහර වලින් සම්බන්ධ වෙනවා. අතලේ කොටස් හතරක්. අපෝක්ෂෝලේ වශයෙන් දෙනවා කොටස් දෙකක පිළිස් දෙනවා කොටස් වෙන කොටස් දෙකක් කියන දේ සාකච්ඡා කරලා සංකලනය වීම සඳහා පටලවා ගන්නවා. අත්තේ මතං කායේ හතං පතරේ ධාතෝ මෙම පරිදේ අද වෙත නම් කොට නිභාතු කොට සම්මත මෙම අද වෙත කිල ඇත පොදුව තුල පවත්නේ ඒ බව ඉඳ කටුද නඳන්නේ හදවතද සමා ඉද කටු කුල කීතා ඇති බව දන්නේ දහස් මනස්ක තමයි ඒක විශේෂ දන්නේ අත්‍යේකනකෝ ධාතු මෙම හදවතට හදවතේ කියන බවද හදවත නොදන්නාසේම එයට පතරි ධාතුවේ කියන බවද එය නොදන්නේ මොනවා අපගේ සිත තුළ පවත්නාවෝ ඇඳිනේ මාත් පලනේ හදවත රූපස්කන්ධේ පාළුවේ පවත්නා රූප කොටක් ඒවට මේ මොනක් ආකාර සංඥාවෙන් හඳුනා ගන්නා හැඳින්ම අපේ සිත තුළ පවත්නා වූ නාම කොටස්. කොමනයි ඔක්කොම පාස්තුනේ. මේ හදවත මනෝයයි මනෝයයි උදාහානය සලමන ඒ බවද හදවත නබන්නේ අපි මගේ හදවත මගේ හදවත කියලා කියනවා ඒක සිත තුළ පවත්න හැඳිනීම මාත්‍රයක් සංඥා මාත්‍රයක් සංකල්පනා මාත්‍රයක් තමයි. මේ හදවත තුළ කෙලී ඇසුරු වන බව හෝ එයන් මේ චිත වන බව හදවත දන්නේ නැත යාන්ත්‍රික ක්‍රියාවලියක්. ආත්මය ස්වરૂපයෙන් වෙන ධර්මයක්. එන්න හදවත තුළ මේ සිටි සුදුලන බවද අදවත නදන්නේ තියෙන ප්‍රඥාවන්ත කීපයක් දෙන කෙනෙක් අපි මේ කියන ධර්ම සාකච්ඡාවන අදාළවන්න අන්න සංගා සංවාදන සිදුනවා. මොන හදවත ඇසුරු කොටගෙන භවංග සිත පාත්මනේ හදවත තමා ඇසුරු කොට භවංග සිත පවත්නා බව නොදන්නේ මේක ඉතාම පැහැදිලිව දකින්න හදවත තුළ භවනාංග සිට පවතින නමුත් භවනාංග සිට හදවත තුළ පවතින බව හදවත දන්නේ නැහැ. මෙන්න භවනාංග සිට සමාහද තුළ සීතා ඇති බව හදවත ඇසුරු කොට පවතිනා බව නදන්නේ. භවනාංග සිට දන්නේ නැහැ හදවත ඇසුරු කොට භවනාංග සිට පවතිනයි කියලා. හදවත දන්නේ නැහැ තමාට ලෝභ භවංගිත සමානකෝ පුත භවංගිත පවතිනා කියලා. හදවතේ මේ ඇසිතට සමාන චිත්තස්නාන සංකන්දය වන්නේ යතවත රූප සංකන්දය වන්නේ මේ නාම රූප දෙක වෙන් කරන්නේ භවවල සිටයි හදවතයි. ගැඹුරු සමාධියකින් ප්‍රවේශයක්. ඒක ගැඹුරු සමාධියකට පස්සන අවස්ථාවක්. හදවතෙන් භවවල සිටමින් හදවතෙන් භවවල සිටමින් හදවතෙන් භවවල සිටමින් හදවත භවවල සිටමින්